නමෝ බුද්දාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒත් එක්කම අද දවසෙත් අපට කරුණාවෙන් බොහෝ කරුණාවෙන් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩු සද්දා සීල අපේ ස්වාමින්දන් වහන්සේ අතිපාදහ විවන්දනය සිදුකොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අවසරයි අද දවසෙත් ඔබ වහන්සේ අපට සම්මුඛ වුණා. ඉතින් අපි සතුටුයි මේ උතුම් දහම් කාරණා අහලා දැනගන්න අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි මිලින්දා ප්‍රශ්නය මුල් කරගෙන මේ උතුම් දහම් පොත් වහන්සේ මුල් කරගෙන විශාල ධර්මඥානයක් අපිට ලබා ගන්නට වාසනාව ලැබුණා. ධර්මයේ දේශනා කිරීම වශයෙන් මාහටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත් මිලින්ද ප්‍රශ්නේ මුලින්දලා අහනවා නම් හොඳ දහම් දැනුමක් එනවා. දහම් දැනුම හරිය උපකාරයි සසර දුකෙන් නිදහස් වෙන්න. ඒ නිසා තමයි අපි මීට කලින් වැඩසටහනේදී අමා මහ නිවන පිණිස යන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය බිහි කරන්නේ. කියන්නේ ශ්‍රාවක සංඝරත්නයට භාග්‍යතුන් වහන්සේ නිතර උපදෙස් දෙන්නේ පින්වත් මහණෙනි නිෂ්ප්‍රපංච වෙන්න, කෙලෙස් රහිත වෙන්න, අමා මහ නිවන පිණිසම කටයුතු කරන්න සතර සතිපට්ඨාන ඊදී වාසය කරන්න කියලා. ඉතින් රජුරු වහනවනේ එහෙම තියෙද්දි මොකද මේ ආමුදුරු විහිර විහාර කරන්නේ? පුද පූජාවල් කරන්නේ ඇයි? වන්දනමානවල් කරන්නේයි ධර්ම ඉගෙන ගන්නේයි කටපාඩම් කරන්නේයි අනිත් අයට බණ කියන්නේයි ඉතින් රහත් වෙන්න නම් තියෙන්නේ. ඒ වෙලාවේ නාගසේන මහ රහතන් වහන්සේ දේශනා කරනවා පුණ්‍ය පාරමිතාවය හොඳට පුරාගෙන ඉන්න කෙනාට එක චිත්තක්ෂණයෙන් එක බණපදයෙන් මඟපල් ලැබෙනවා. නමුත් පින අඩු වුණාට පස්සේ ඒ අය පින් පුරව ගන්නවා. එහෙමයි. උපමාවක් කියනවා කුඹුර වපුරලා කුඹුර හාලා වැට ගහලා නියරවල් බැඳලා ඔක්කොම කළා නම් තියෙන්නේ බීජ ඉහිණක විතරයි තියෙන්නේ. නමුත් අලුතෙන් මිනිස්සේ කුඹුරක් කරනකොට ඒ මිනිසයා වතුර බැඳලා මේ අර වල් කොටාගෙන හාලා වැටවල් ගහගෙන ගොඩක් වැඩ තියෙනවා. හැබැයි මේ දෙන්නම මේ ඵලදාව ගන්නවා. නමුත් එක්කෙනෙක්ගේ ක්‍රියාපටිපාටිය සරලයි සැහැල්ලුයි සුගමයි තවත් කෙනෙක්ගේ දුෂ්කරයි. අහසින් යන්න පුළුවන් කෙනා ගිහිල්ලා අඹ ගහේ මීරු ඵලයක් අරගෙන කනවා. අහසින් යන්න බැරි කෙනාට ගහක් නගින්න බැරි නම් එයා කැලේ ගිහිල්ලා ගස් පොලන් කපලා මේ ඉනිමම් බැඳලා ඉනිමගෙන් ගිහිල්ලා අඹ ගෙඩිය කරා ගන්නවා. ඒකට අඹ ගෙඩිය කඩා ගන්න අපේක්ෂාවෙන් තමයි එයා කැලේ යන්නේ දර හොයන්නේ මේ ලී ගැට ගන්න ඉනි මම බඳින්නේ. නමුත් අඹ කෑමයි ඒකයි අතර සම්බන්ධයක් නැහැ. ඒ වගේ පුද පූජා තිබීමේ නිවනයි අතර සම්බන්ධයක් නැහැ. නිවන කියන්නේ වෙනස් දෙයක්. දැන් අද අපිට අද හෝ අපිට ඉදිරියට නිවන කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා හිතාගන්න රහතන් වහන්සේ විස්තර කරනවා. ඒතකොට නිවනයි මේ පින් කරනවා කියන එකයි කාරණා දෙකක්. නමුත් ඒ තමන් කරන පින්වල අනුභවයෙන් තමයි එයාට නිර්වාණය කරා පරිසරය හැදෙන්නේ. ස්වාමීනි පිනෙහි පුණ්‍ය විපාකයක් විදිහටද අපේ නිවනත් අපි දැන් අපි මෙහෙම එකක් කරමුකෝ අපි චෛත්‍ය වුණ අඟුලිමාල සෑය බඳිනවා. එහෙමයි. ඒතර අඟුලිමාල සෑය බඳිනකොට අපි මේ සෑය බඳිනවා අපිට කොන්ක්‍රීට් අන්න මැෂින් ගන්නවා. ඒ ළඟට මේසන් හැඳි. ඒ ළඟට අපි කියමු මාත්‍රාන්ලි. ඊළඟට තව මෝල්ඩින් ගහන උපකරණ. ඊළඟට උද්දුළු සවල් ඊළඟට වැලි හොයනවා. ඒවට පොමිට් දානවා. පස් හොයනවා ඒවට පොමිට් දානවා. ඒකට ඉඩම් හොයනවා. gadol කපනවා. පෝරණු බඳිනවා. gadol පුච්චනවා. ඊට පස්සේ සවල් හොයන්න කඩවල් වල යනවා, ගේනවා. ඒතර චෛත්‍යයයි ওই වැඩයි දෙකක් නේ. නමුත් ඔය ඔක්කොගෙම සම්පින්දනයක් නෙවෙයි දවසාන්ට සෑයක් හදනවා කියන්නේ. නුවණැත්තාට සෑය උපමා වෙනොත් කරන පින් සහ කුසල් ධර්ම ශ්‍රවණය ධර්මයේ හැදෑරීම කරන වන්දනමාන පූජා සත්කාර ඒවා නිවනට උපකාරී වෙන බව සෑය උපමා වෙනොත් තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට තමයි කියනවා මේ ඒවා සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කියන්න ගියේ මේ ආශාවෙන් ධර්මය අහනවා නේද? ඒ ධර්මය අහන එක ඔබව යම් දවසක සුගතිය උපද්දවනවා විශේෂයෙන් යම් දවසක ඔබ නිකලෙස් කරනවා මේ ධර්මය අහන පින්බලෙන් මහත්ය ධර්මයේ ඇසීමෙන් කාරණා දෙකක් සිද්ධ වෙනවා අවසරයි ස්වාමී එකක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පුණ්‍ය පාරමිතාවේ මුදුන් පැමිණිලා එහෙම ඉද්දිමුත් යම් යම් දවසකද ධර්මය අහන එදා වෙනකල් මේ ප්‍රඥාව ඉපදුන්නේ නැහනේ අස්සජී මහරහතන් වහන්සේගෙන් පළවෙනි බණපදේ අහනකොටම ප්‍රඥාව ඉපදුණා. ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා නොකරන තාක්කල් සකල සත්වයාගේ පින ඉස්මතු වෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමී. ඒකට ධර්මයෙන් තමයි සැඟවුණ පින ඉස්මතු කරන්නේ. සහ පින් දැන් පින් තියෙනවා නම් ඒව ඉස්මතු කරනවා නැවත නැවත පින් එයාගේ ජීවිතේට පුණ්‍ය සංස්කාර සකස් වෙනවා එහෙමයි සත් ධර්ම ශ්‍රවණේ කියලා කියන්නම් ශ්‍රේෂ්ඨ දෙයක් ධර්ම ශ්‍රවණේ ශ්‍රේෂ්ඨ දෙයක් මහත් වෙන මතකයිද අපි නිතර කිව්වා අඟුලිමාල සෑය හදන ඒ විස්තරය ගැන මේ අකුසල් දුරු කරන්නට වරදින් නැගී හිටින්ට වරදින් නැගී හිටිය මුනිවරෙක් සිටිනවා අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ ලෝකේට සහතික කොට තියෙනවා වරදින් නැගිටින්න පුළුවන් කියලා. වලාකුළෙන් මිදිච්ච හඳක් වගේ ලෝකේ බබලවන්න පුළුවන් වරදින් නැගිහිටලා. අඟුලිමාල මහරහතන් වහන්සේ සිහි කර කර කර වරදින් නැගිහිටින්ට හවිහත්ය ගන්න. ඊළඟට අපි කිව්වා අකුසල් සඳහා යොදවන මුදල් තියෙනවා නම් ඒවා ඒ අකුසල් අත්හැරලා අඟුලිමාල සෑය වෙනුවෙන් වෙන් කරන්න ස්වාමී. ඉතින් පින්වත් මේ කුරුණෑගල පැත්තේ පින්වත් මේ සර් කෙනෙක් ටියුෂන් කරන එතුමා ළමයිට කියලා මේ දරුවනේ ඔය කොල්ලෝ කෙල්ලොත් එක්ක කතා කර කර නිකන් දෙමව්පියන්ගේ ධනෙ විනාශ කරන්න එපා. උඹලට පුළුවන් නම් කෙල්ලොත් එක්ක කතා කරන කතා කරන්නේ දැන් කාඩ් දාලා කතා කරනවානේ. ඒක අඩු කරලා ඒ මුදල එකතු කරපළා. අඟුලිමාල් සෑවෙන්නේ. එතන උඹලගේ වල්පල් කතාත් අඩු වෙනවා. ඒ වෙනුවෙන් සෑයක සෑයපොත් හැදෙනවා. ඊට පස්සේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි මේක කිව්වා. ඊට පස්සේ දැන් ළඟදීන් ඒ ගුරුතුමා ළමයිට කියලා එහෙනම් දැන් මේ කාලේ එකතු කරපු මුදල් ටික සෑය වෙනුවෙන් අපි අරන් එන්න අපි එකතු කරලා පූජා කරමු. ඒතර මාස දෙකයි. මාස දෙකක් දැන් මේ වැඩේ කරලා. මහත්තයා එතන එකතු වෙච්ච සල්ලි තිබිලා තියෙනවා 593000. 593000. ඒ කියන්නේ ලක්ෂ 6ක්. මාස දෙකට. එතකොට ඒ ගුරුතුමා ඒ ධර්මයේ ළමයිට කිව්වේ නැත්තම් ඔය ඒ ඔය ඔච්චර මොදලක මොනවද? වල්පල් කතා. ඒතකොට ඒ කොල්ල කෙල්ලන්ගේ අකුසලයේ ගෙවුනේ ඒ ගුරුවරයාගෙන් ධර්මයක් අහපු නිසා නේද? එහෙමයි ස්වාමීනි. ඒ කොල්ල ඒ කොල්ල කෙල්ලන්ගේ කුසල් ඉපදුනේ ධර්මයක් අහපු නිසා නේද? ওই කොල්ල කෙල්ලෝ අවුරුදු ගණනාවක් ෆෝන් වලින් කතා කර කර ඉන්න එක උන්ගේ සංසාර ගමන. නමුත් අර මාස දෙකක් ඒ ළමයි මුදල් එක්තිරු කරපු එක යම් දවසක වුන් සසරෙන් නිදහස් කරවන. එහෙමයි. මේ ඔක්කොම සත්පුරුෂ ඇසුරක් ධර්ම ශ්‍රවණයක් නිසා. ඒ නිසා මේවා මේවා ආදර්ශයට ගන්න. නිකමට මාසයක් විත කන්න නැතුව. නිකමට මාසයක් විත කන්න නැතුව සල්ලි කිතු කරන්න බලන්න. බීඩි බොන්න නැතුව. මට දවසක් තාත්තා කෙනෙක් හමුණා. ඒ තාත්තා දවසට අම්මේ මට මතක නෑ මේ මේ බීඩි මේ සිගරට් බොනවා කිව්වා මට මතක නෑ 10ක්ද 15ක්ද වෙන්නේ. එහෙමයි සර්. ඒකට ඒ තාත්තා සිගරට් බොන කාලේ අහලා මම හැදුවා ගණන් හැදුවා නිකන් කඩේක තේ කඩේක. එහෙමයි සර්. නිකන් මම ඉන්න ගමන් තාත්තත් එක්ක කතා කර ඔයා කොච්චර කාලයක්. එයා හිතවත් මට කතා කළා. මම ගණන් හදනකොට කෝටි 4මාරක් ආවා. එතකොට එයා මේ වෙනකොට කෝටි 4මාරක සිගරට් බීලා. මං කොහොම මේ බලන්නකෝ. චෛත්‍යයක් හදන්න තිබන්නේ දෙයනේ මේකෙන්. ඒ නිසා ෆෝන් වලට මේ data පාවිච්චි දැන් ළමෙක් data පාවිච්චි කරන එක නතර කරලා මාසෙට එයා දවසට හැමදාම data මෙච්චර පාවිච්චි කරනවා කියලා තියෙනවනම් ඒ කාඩ් ගන්න සල්ලි එකතු කරලා මාසෙට 7000ක් එකතු කරලා. ඒකට සෑය වෙනුවෙන් 7000ක් මුදල් පූජා කරනවා. ඒ වගේ රුපියල් 7000ක data කියන්නේ කොච්චරද? එතකොට ඒවට අමතර වෙනවා free data. ඊට පස්සේ ඒ data වලින් එයා වීඩියෝ බලනවා නම් ඒවා ඒ අකුසල් ඒක ඇති හිතේ ඇති වෙන රාග ඒකෙන් සිල් කැඩෙන ඒවා ඒ ඔක්කොම නැති වුණානේ අර අඟුලිමාල මහරහතන් වහන්සේ සිහි කරපු නිසා එහෙනම් අඟුලිමාල මහරහතන් වහන්සේ අදටත් ධර්මයේ තුලින් ජීවමාන වෙවි මේ සියලු අකුසලෙන් නැගී සිටින අයට සිත්පත පතා මේ සැරිසරන සැරිසරන්නේ නැද්ද ධර්මයෙන්? අවසරයි සම්මේ එහෙමයි. මේ ඔක්කොම ධර්මය අහලානේ. එහෙයි. අපි කියමුකෝ සෑයක් හදනවා. ඒකට සෑයක් කියන්නේ මොකද්ද? කොහෙද හදන්නේ? කින්ද? මන්ද? කවුද අඟුලිමාල මහරහතන් වහන්සේ? ඊළඟ මේ වගේ ආනිසංස මොනවද? කුසල් මොනවද? ඕවා මිනිස්සු අහලා තිබෙන්නේ නැත්නම් සෑයක් හැදෙනවද? එහෙනම් සෑයක් හදවන්නේ මොකෙන්ද? ධර්මයෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒසත් ධර්ම ශ්‍රවණේ ඒසානිසංසයි. ධර්මය අහන එක නතර කරන්න එපා. මේ ධර්මයට හිතේ තියෙන කැමැත්ත ආසාව ඊළඟට ධර්ම ශ්‍රවණය කරන්ට මේ හිතේ තියෙන පහන් බව ඔබට බොහෝ යහපත පිණිස පවතිනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ කරුණු කාරණා සීකරමින් අපි මිලින්දා ප්‍රශ්නේ අදාපි කාරණාවට මේ අවතීර්ණ වෙමු. අවසරයි ස්වාමී. අද අපිට කතා කරන්න තියෙන්නේ අපි 58 වෙනි පිටුව නෑ මිලින්ද ප්‍රශ්නේ තුන්වෙනි පොත් වහන්සේ මහමෙවුනාවේ අනුවාදනේ. ඉතින් ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ පහළ වෙලා සරල සිංහලෙන් ගමක් ගමක් ගානේ මේ ධර්මයේ කියාගෙන ගියේ නැත්නම් මේ මොකවත් නැහැ. මිනිසෙක් බුදුන් වඳින හැටි දන්නේ මක්කවත් නැහැ. මේ නිසා මේ මිනිසයන්ට ඇත්තටම ජීවිතය ආපස්සට කල්පනා කරලා මේ තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. ඉතින් අද අපි දැන් මේ රහතුන් ගැන අහනවා. දැන් බලන්න අද රහතන් වහන්සේලා ගැන අහන්නේ. මිනිසු රහතන් වහන්සේලා ගැන අහනවා. නිකම් මිනිස්සු හිතාගෙන හිටියේ කාලේ රහත් වෙනවා සම්බුදු වෙනවා කියන එක මේ මොකද්ද අමුතු මිනිසුන්ගේ තියෙන. මෙතන කෙනෙක් ඉඳලා ඒ කෙනා නැතිකොට එහා පැත්තට ගිනකොට මේ මනුස්සයා නෑ රහත් වෙලානේ. එහෙමයි. ඔන්න මිනිසුන්ගේ අරහත්වේ. අර ගුණ සම්පත්තිය හඳුනා ගන්න නෑ කොහොමද ඉතින් දන්නේවා? එහෙමයි. කොහොමද දන්නේ? ඊට පස්සේ බිම් බලාගෙන ආරණ්‍ය වාස සංඝයා වහන්සේ නමක් සාන්ත වැඩියෝ රහත් වෙලා. මිනිසු කියනවා ඒ මිනිසුන්ට හිතෙන දේ. මිනිසු රහතන් වහන්සේලා ගැන දන්නේ නැහැ. බුදු වෙනවා කියන එක දන්නේ නැහැ. ආසරණව ඉන්න මිනිසෙකුට උදව්වක් කළොත් අනේ ඔබ නම් බුදු වෙනවා කියනවා. නේද? ඊළඟ දෙවියන්ට ගිහිල්ලා කියනවා දෙවියෝ බුදු වෙන්න කියලා. මේ මොකක් හරි කිව්වොත් නැති වෙච්ච දෙයක් හරි හොයාගන්න ගිහිල්ලා කන්ලව් කළා කියනවා අනේ ඔබ වහන්සේ බුදු වෙයි මට මේ නැති වෙච්ච දේවල් හොයලා දෙන්න. ඒතර gedaraක හොරකමක් විසඳන එක මේ බුදු වීම බුදු වෙන්න හේතුවක් විදිහට දක්වන. මිනිස්සු හිතාගෙන ඉන්නේ. එහෙමනම් ඉතින් මේ පොලිසිය නය ඔක්කොම බුදු වෙන්න බෑ. ස්වාමීන් මොනතරම් මේ පාරමිතා ඒ ඒ විදිහට තමයි මිනිසුන්ගේ මාර්ගඵල ගැන තිබ්බ හැඟීම. ඊට පස්සේ ඉතින් ඒවා කොහොම වෙනස් වෙලා මේ ධර්ම දහම් කතිකාවත් වලට දැන් නිවන ගැන සම්බුද්ධත්ව ගැන මාර්ගඵල ගැන බුදු ගුණ කොච්චර මිනිස්සු දන්නවද විහිර විහාර ගැන? ඒ වගේ ආනිසංස රහතන් වහන්සේලාගේ ගුණ. කොච්චර මිනිස්සු දන්නවද? අඟුලිමාල කතාව කොච්චරනම් පොඩි කාලේ අපි දන්නවද? නමුත් අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස අපේ හිතට දැනලා තිබ්බද? වරදි මිදුන ජීවමාන බව දැනලා තිබ්බද? ගුරු ගෞරවේ දැනලා තිබ්බද? ඉවසීම දැනලා තිබ්බද? තේජස දැනලා තිබ්බද? අඟුලිමාල පිරිතෙන් අපි පිහිට ගත්තද? මොකක්වත් නෑ. කල්යාණ මිත්‍ර සේවනයේ නිසා මේවා ලැබුණේ. එහෙමයි ඒකයි කියන්නේ සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේක සන්තවං. සතං සද්ධාම මඤ්ඤාය සෙය්‍යෝ හෝතින පාපියෝ. සත්පුරුෂයෝ එකමයි ඉන්න ඕන. සත්පුරුෂයන් එකමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තට පස්සේ පිරිහෙන්නේ නැහැ. දියුණු වෙනවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තට පස්සේ තමයි ප්‍රඥාව ලැබෙන්නේ. වෙන ක්‍රමයකින් ලැබෙන්නේ නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තට පස්සේ තමයි ශෝක කරන ලෝකේ ශෝක නොකර ඉන්නේ. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තට පස්සේ තමයි අමාමා නිවනටපත් වෙන්නේ. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තට පස්සේ තමයි සියලු දුකින් අත් මිදෙන්නේ. මේ සත්පුරුෂ ඇසුර අපිට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලබලා දුන්නා. මුළු ලෝකෙටම එක්කෙනෙක් ඒ ඇසුර ලබලා දුන්නා. අනිත් ඒ ඇසුරෙන් ඇසුරෙන් පිහිටගත් අය තමයි ඊට පස්සේ අන් අයට සිත් සලසා සලසා යන්නේ. අපිට ලැබිච්ච ලාභේ ඔබටත් ලබා දෙන්න කියලා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ මේ බලන්න දැන් මිනිසුන්ට රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙනවා මේ අද ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා මිසී පවසන්නාහුය. යමෙක් ගිහිව සිට අරහත්ත්වයටපත් වෙයිද ඔහු හට ස්ථීරව ඇත්තේ ඉරණම් දෙකකි. අනිකක් නැත්තේ එනම් ඒ රහත් වූ දවසේම හේ පැවිදි විය යුත්තේ නැත්නම් පිරිනොම් පෑ යුත්තේ ඒ ගිහි රහත්ත්වයේ මේ ගිහි වෙසෙම දවසක් ඉක්ම යන්නට නොහැකේ. දැන් ධර්මයේ තියෙනවා ගිහි වෙලා ඉඳලා රහත් වුණොත් එම ඒ දවසේම පිරිනවම් පානවා නැත්තම් මහාන වෙන්න ඕන. එහෙමයි ස්වාමී. මහාන වෙන්න ඕන නැත්තම් පිරිනවම් පානවා. ස්වාමීන් එවැනි අවස්ථා අපිට මේ අවස්ථාවේ සිහිපත් ඒ ඉතින් අපේ සුද්ධෝදන මේ මහරජතුමා අරහත්ත්වයට පත් වෙලා ඉදාම පින්නම් පෑවා. ඔයගේ සුළු අවස්ථා කිහිපයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අම්මා තාත්තා වෙලා සංසාරේ බොහෝ ජීවිත වෙලා හිටපු දෙදෙනෙක් මේ ජීවිතේදීම අරහත්ත්වයට පස්සේ පත් වෙලා ගිහි ජීවිතේම පිරිනොම් පෑවා. සුත්ත නිපාතිතේ මේ සූත්‍රය නම මට මතක නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ වගේ ගිහි ජීවිතේ ඉඳලා රහත් වුණොත් එහෙම එදාම පිරිනොම් පන දැන් මේක සාමාන්‍යයෙන් ඉස්සර අපි අපි දහම් පාසල් යන කාලවල අපි ධර්ම ඉගෙන ඒ ඒ පොත්වලින් ධර්ම ඉගෙන ගන්න කාලවල අපේ දානෙදී රහත් වුණොත් දවස් 7ක් ඉන්න පුළුවන්. නමුත් රහත් වුණොත් එක දවසක් ඉන්න පුළුවන්. එදා මහාන වුණ නැත්නම් පිරිනොම් පානවා. ඉතින් ස්වාමීන් වහන්සේ නාගසේනයන් වහන්සේ ඒ දැන් ඔහොම කෙනෙක් රහත් වුණොත් ගේ ජීවිතේ එදාම මහණුන් නැත්තම් පාත්‍ර සිරු ලැබුණ නැත්තම් ගුරුවරයෙක් හිටියේ නැත්තම් ඊට පස්සේ මේ ඉතින් පිරිනොම් පානවා නම් හොඳම දේ එයාට තමන්ම සිවුරු පරව ගන්න එකනේ. ඉක්මනට සිවුරක් රහත් වුණා නම් ඉක්මනට සිවුරක් හොයා හොයාගෙන පරව ගන්න ඕනේ නැත්නම් එදාම සිරිනම් පාන නිසා. නැයි කෙනෙකුත් නැත්තම් මහාන කරන්න. ඉතින් එහෙම නැත්නම් 이르දිමත් රහතන් වහන්සේ නමක් මේක දැකලා අහසින් ඇවිල්ලා නැත්නම් 이르දියෙන් ඇවිල්ලා මෙයාව මහාන කරන්න ඕනේ නේද? නැත්නම් අපරාධ රහතන් වහන්සේ නමක් පිරිනුවම් පානවා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා රජතුමනි රහත් වුණ කෙනා තනියෙන් සිවුරු පරවා ගන්නවා කියලා එකක් නැහැ. එහෙමයි ස්වාමී. Taman තනියෙන් සිවුරු පරවාගෙන මේ සංඝයා අතර පෙනී ඉන්නවා කියලා එකක් නැහැ. මොකද කෙනෙක් යම් ගුරුවරයෙක් නැතුව තනියෙන් සිවුරු පොරවා ගත්තොත් ඒකට කියන්නේ මහානකම හොරා ගත්තා. හොරෙක් කියන එයා. එහෙමයි සාම. කවදාවත් රහතන් වහන්සේ නමක් හොරෙක් වෙන්නේ නැහැ ඒ නිසා ඒ රහත් වුණ කෙනා ගිහි ජීවිතේ ඉඳලා ඊරිදීන් කවුරු හරි රහතන් වහන්සේ නමක් ඇවිල්ලා පැවිදි කළොත් හොඳයි. පැවිදි කළා හෝ නොකළා හෝ පැවිදි නොවුනොත් ඒ දවසේ මේ රහතන් වහන්සේ පිරිනුවම් පානවා කියලා කියනවා. එහෙමයි. ඉතින් ඒ නිසා කවදාවත් තනියෙන් ගිහි ජීවිතේ රහත් වෙච්ච කෙනෙක් සිවුරු පරව ගන්නෑ. අනිවාර්යයෙන්ම මේ කෙනෙක් පැවිදි කරන්නම ඕන. මහානකම හොරකම් කරන්නේ ඉතින් ඒ ගිහි ගිහි ජීවිතේ ඉඳලා රහත් වෙච්ච කෙනා පැවිදි කළේ නැත්නම් එක්කෝ එදාම පිරිනොම් පානවා. ඒක තමයි සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මිලිඳු රජුරෝ තවත් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් අවසරයි. ඔව් මහත්මයා අද ඊට පස්සේ ඒ කාරණාව මේ මේ අපේ මිලිඳු රජුරෝ දැන් ඇහුවනේ අහපු ගමන් මිලිඳ රජුරෝ කියනවා එයි ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වූ තැනැත්තාගේ ජීවිතයේ අවසන් වෙනවා නම් රහත් වුණාට පස්සේ මේ ඒ සාන්ත භවෙන් ඇති වෙන්නේ මොකද්ද? එහෙමයි. ඒ ඉතින් පිරිනවම් පානවා නම් එදාම. එහෙමයි. ඊට කියනවා මහරජාණෙනි ගිහි වේස මේක වෙන්නේ මෙහෙමයි කියනවා. ගිහි වේසයේ යන විෂම දෙයක්. විෂම වූ එම ගිහි වේසෙහි ඇති එම ගිහි වේසයට අයත් දුර්වලතා නිසා වෙන්න අරහත්ත්වයටපත් ගිහි තෙමේ ඒ දවසේම පැවිදිය යුතුයයි. නැත්තම් පිරිනවම් පාන්නේය. මහරජාණන් මේ රහත් භවයේ ඇති දෝෂයක් නන් නොවේ. ගිහි වෙහසේ ඇති දෝෂයයි. එනම් මේ ගිහි වෙහසේ ඇති දුර්වල භාවයයි. ඒ තමයි අර ගිහි ඇඳුමෙන් ඉන්න කෙනාට අරහත්ත්වයේ උසුලන්නේ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක අරහත්ත්වයේ තියෙන දෝෂයක් නෙවෙයි කියනවා කියනවා ගිහි ඇඳුමේ තියෙන ගිහි වස්ත්‍රයේ තියෙන ගිහි භවයේ තියෙන දෝෂය කියනවා. එහෙමයි. එතකොට හිතන්නකෝ නිකම් මේ දැන් වයසට පලච්ච ආච්චිලා ටිකයි. ඔය නිකා රටවටේ කැරි කැරි කී භාවනා පන්ති භාවනා පන්ති කියලා යන ඊට පස්සේ ගිහිල්ලා මං රහත් වුණා මං අනාගාමී වුණා කියලා මේ ගිහියෝ විදියට ඉඳගෙන තමන්ගේ ගෙවල් වල අයත් යට කරගෙන ඉඳලා මිනිස්යාටත් බැනගෙන රටට තොටසත් බැනගෙන ආ ඊළඟට සංඝයා වහන්සේලාටත් බැනගෙන සත්පුරුෂයන්ටත් ගරහගෙන අවසානයේ රහත් වුණා මඟ පල් ලැබුවා කියනවා එහෙමයි ස්වාමීනි. දැන් මේ ඒ අගුණ ගැන කවර කතාවද මේ ගිහි ජීවිතේ ගිහි වස්ත්‍රයටවත් තමා මහ නිවන කියන එක දරන්න බෑ කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ගිහි වස්ත්‍රයෙන් ඉන්න කෙනා පිරිනොම් පානවා කියන අරහත්ත්වයටපත් වෙනවා. ඒ දවසේම මහරජාණන් සියලු සත්වයන්ගේ ආයුෂ පාලනය කරන්නා වූ ජීවිතය රැකෙන්නා වූ භෝජනීය ආහාර දිරවීමේ දුර්වල වූ විෂම වූ ග්‍රහණයකින් තැනැත්තා අනුභව කොට ඒ දිරවාගත නොහැකි වීමෙන් ජීවිතාන්ත තත්ත්වයටපත් වෙනව නේද කියලා. එහෙමයි ස්වාමී. කෑමවල වරද්දක්ද එයාගේ ආමාශයේ තියෙන දෝෂයක්ද කියලා අහුව අරක දිරව ගන්න බැරි වෙනවා. ආමාශයේ කිව්ව දෝෂේ ඒ ආහාරය දිරව ගත්තේ නැති එකට. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ ආහාරයට දොස් කියලා වැඩ නැහැ කිව්වා. ඒ වගේ තමයි කිව්වා අමාමහ නිවන ගිහි කෙනෙක් ලැබුවොත් එහෙම අරහත්ත්වයටපත් වුණොත් එදාම පැවිදි වුනේ නැත්තම් ගිහි වස්ත්‍රයේ පිටින් ගිහියෙක් විදියට ඉඳලා ඒ රහතන් වහන්සේ රැයක් ඉක්මවන්නේ එදාම පිරිනොම් පාන. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තියෙනවා මහරජාන්නේ ස්වල්ප වූ තන කොළ ආදීන් තැනූ ලෑල්ලක් මත මහත් වූ ගලක් ලැබූ කල්හි ලෑල්ලේ ඇති දුර්වලතාවය නිසා එම ලෑල්ල කැඩි බිඳ යනවා නේද? මිනිකාන් තන රොඩු වලින් ලෑල්ලක් වගේ එකක් හදලා ඒ මත ගලක් තිබ්බොත් කැල්ල යනවනේ. හේතුව ඒ තිබ්බ ගල බරයි ලෑල්ල දුර්වලයි. ඒ වගේ අමා මහ නිවන කියන්නේ ගැඹීර දෙයක්. ඒක ගිහි ජීවිතේ මනුස්සයෙක් දරන්න බෑ කියනවා. එහෙමයි ස්වාමීන් ඉතින් ඒ නිසා රහතන් වහන්සේ ඊදාම පිරිනම් පානවා කියලා. මහරජාණන් හීන જાතිය උපන් අල්ප බුද්ධියති අබල වූ දුබල වූ ලාමක පුරුෂයෙක් මහත් වූ රාජ්‍යයක් ලැබ සැනකින් පිරිහි වැටෙහි නැසී විනාශයටපත් වේ. පසුබහි. ඔහු රාජ ඓශ්චර්ය උසුලා ගන්නට ඓශ්වර්යය උසුලා ගන්නට අසමර්ථ වෙයි. ලාමක හීන තේරුමක් නැති අබල දුබල පුරුෂයෙකුට රජකමක් ලැබෙනවා. ඊට පස්සේ යාට තේරෙන්නේ නැහැ ඒක කරගන්න. ඊට පස්සේ රාජ්‍ය පිරිහිලා පිරිහිලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. නිතර රාජ්‍ය සම්පත්තිය කියන්නේ බල සම්පන්න දෙයක්. ඒක දුබලූ කෙනාට ගන්න බෑ කියනවා. එයා ඒකට මේව කළොත් ඒ හැටි කාලයක් තියෙන්නේ නැහැ කියනවා. ඒ වගේ මේ අරහත්වේ නැමැති උත්තරම දේ දරා ගන්නට ගිහි ඇඳුමට ගිහි කෙනාට බෑ කියලා. ගිහි භූමිය කොහොමවත් සුදුසු වෙන්නේ නැහැ. ඒක සුදුසු වෙන්නේ නැහැ කියනවා. ඒ ඒම කෙනෙක් අරහත්වයට පත් වුණොත් එදා රාත් ඒකේ රැය ගෙවෙන්න කලින් පිරිනොම් පානවා. එහෙමයි. ඉතින් මේ විදිහට තමයි කියනවා ගිහි ජීවිතයේ ගිහි වෙස්සේ දුර්වලතාවය තේරුම් ගන්න කියනවා. ඒ නිසා රහතන් වහන්සේලා අරහත්ත්වය අමාමහා නිවන ගැඹිර දෙයක් කියන. ඉතින් රජතුමා සාදුකාර දීලා අනුමෝදන් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඊටකොට මහත්තයා බලන්න රහතන් වහන්සේලාගේ මේ ජීවිත පැවැත්ම රහතන් වහන්සේලාගේ ආයුෂය පවත්වනවා කසාවතින්. එහෙමයි. ගිහි ජීවිතයේ කෙනෙක් සකල ගිහි වස්ත්‍රවලට දරන්න බැරි ලෝකයේ උතුම් දෙයක් කසාවතින් දරනවා. ඒතරම්ම ඒතරම් කසාවස ශේෂයි ස්වාමී. ඒ නිසා කසාවතත් එක සෙල්ලම් කරන්න හොඳ නෑ. ස්වාමීනි අපි ඒතරම් මේ කාරණාව දැනගෙන හිටියේ නැහැ. දැනගෙන ඉතින් මේ බලන්න මෙච්චර ගිහි මේ තුන් ලෝකෙම තියෙන ගිහි වස්ත්‍ර යන්තාක් ඇද්ද? එහෙමයි ස්වාමී. ඒ ගිහි වස්ත්‍ර එකකටවත් දරන්න බැරි උත්තරම ගුණයක් කසාවතට දරන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒ නිසා චීවර පූජාව කොච්චර ශේෂ්ඨයිද? එහෙයි. ඊළඟට චීවරයක් දරා ගන්නවා කියන එක කොච්චර ශ්‍රේෂ්ඨයිද? ඊළඟට තවත් කෙනෙකුට කසාවතක් දෙනවා කියන්නේ තමන්ගේ දරුවෙකුට කසාවතක් පොරවනවා කියන්නේ මේ තුන් ලෝකෙම මේ වස්ත්‍රවලට දරන්න බැරි ಗುಣ සම්භාරයක් දරන දෙයක් තමන්ගේ දරුවට දුන්නා වෙනවා. ඊළඟට තමන්ගේ ඥාතියට දුන්නා වෙනවා. පැවිද්ද ශ්‍රේෂ්ඨයි. ඒ නිසා දැන් අපි දැකලා තියෙන දැන් මහමෙවුනාවේ පැවිදි වෙනකොට ඒ පැවිදි වෙන දරුවාට අම්මලා තාත්තලා තමයි සිවුර දෙන්නේ. හරි මේ සොඳුරු අවස්ථාවක් මහත්තයා. ඒවත් ওই පැවිදි පින්කමක් ගැන දැනගත් වෙලාවෙ චුට්ටක් බලන්නකෝ. අවසරයි. ඒක සොඳුරු අවස්ථාවක්. ඉතින් ඒ අම්මගේ අතින් අර කසාවත දෙනවා දරුවට. ඒ තමයි ලෝකයේ උත්තරම ගුණ සම්පත්තිය දරන වස්ත්‍රයේ අම්මලා තාත්තලා දරුවට දෙනවා මේක ඔබගේ ගුරු ස්වාමීන් වහන්සේට දීලා ඔබ පැවිදි වෙන්න කියලා. එහෙමයි ස්වාමී. ඒ දෙන අම්මලාගේ අතින් ඒ දරුවාට ඒ සිවුර දෙන එක සුළුපට දෙයක් නෙවෙයි. ඒ තමයි ඒ දරුවාගේ උත්තරම ගුණකඳ දරාගෙන ඉන්න වස්ත්‍රය. භූමිය. සංඝ භූමිය. ඒ නිසා තමයි මහත්තයා ලෞතුරා සම්බුදු වෙන උත්තරම මහා බෝධිසත්වයන්ගේ අප්‍රමාණ ගුණකඳ මෝරලානේ තියෙන්නේ. එහෙමයි. ගුණ මෝරලා මෝරලා මෝරලා මෝරලා මෝරලා ඊළඟට සම්බුද්ධත්වෙන්නේ තියෙන්නේ. එතකොට මේ ගුණ මෝරලා මෝරලා මෝරලා සම්බුද්ධත්වයට ඔන්න මෙන්න තියෙන කෙනා මහ බෝධිසත්වයෝ ඇඳ අවසාන ගිහි වස්ත්‍රය තේරුණා නේද? ඒ ගිහි අවසානයේ එතුමා ඇඳ මහ බෝධිසත්වය ඇඳ වස්ත්‍රේ සාමාන්‍ය මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ ශරීරේ දෙවටිලා නැහැ. එච්චර පින් බලයක් තියෙන කෙනෙක්ගේ වස්ත්‍රේ. එහෙමයි ඒ නිසා මේ වස්ත්‍රය අද පිදුම් ලබන්නේ බ්‍රහ්ම ලෝකේ. එහෙමයි. සලු මිනිසයි. එහෙමයි. ගිහි වස්ත්‍රයේ සලු මිනිසයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙර වූ චීවර දාතේ නූල් පොටක් ගානේ සෑයවල් වල හදලා පුදන්න සුදුසුයි. එහෙමයි ස්වාමීනි. ගිහි වස්ත්‍රයේ බ්‍රහ්මය උපදන්නේ. බ්‍රහ්මයා කියන්නේ මේ ලෝක තල වලින් සාමාන්‍ය ධර්ම අවබෝධයේ පසෙක තදේවා. සාමාන්‍ය ලෝක තල ගන්න උට ශ්‍රේෂ්ඨතම ලෝක තලයි. එහි ගිහි වස්ත්‍රේ මහ බෝධිසත්වයන්ගේ ගිහි වස්ත්‍රේ පුදනවා. බලන්නකො මේ ශාස්ත්‍රඥාන්සේ නමකගේ අපි අපි සරණ ගිය බුදුරජාන් වහන්සේගේ ආනුභාවය මේ කියන්නේ. ඒ නිසා කසාවත කෙනෙකු උතුම්. කසාවත කෙනෙකු උතුම් ඒ ශේෂ්ඨ කසාවතට ගරු කරන්න ඕන. එහෙමයි. කසාවතත් එක්ක සෙල්ලම් කරන්න පොඩි හාමුදුරුවෝ කියලා සෙල්ලම් කරන්න හොඳ නැහැ. එහෙමයි. පොඩි හාමුදුරුවෝ කොච්චර සිල්ගුණ දන් තියෙන හාමුදුරුවෝ ඉන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සිල්ගුණ දන් පිහිටපු සසර පුරුදු පිහිටපු හාමුදුරුවෝ. මහත්ය ගින්දර පොඩි කියලා සෙල්ලම් කරන්න එපා කියනවා. ඇවිලෙන්න පුළුවන්. එහෙයි. සර්පයා පොඩි කියලා සෙල්ලම් කරන්න එපා කියනවා. දෂ්ට කරන්න පුළුවන්. එහෙමයි. රාජ රජුරු රාජ කුමාරයා පොඩි කියලා සෙල්ලම් කරන්න එපා කියනවා. රජකමට ආපු ගමන් ඔක්කොම මතකයි. එහෙමයි ස්වාමී. ශ්‍රමණයන් වහන්සේ පුංචි කියලා සෙල්ලම් කරන්න එපා කියනවා. මොකද අභ්‍යන්තරයේ උත්තරම ගුණ තියෙනකොට. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේවා නොදන්න අය සඟරුණත් එක සෙල්ලම් කරනවා. ඔවුන් Taman කරගන්න ආදී රැගෙන යනවා. ඒ ස්වාමීනි. මේ කතාවත ශ්‍රේෂ්ඨයි. බ්‍රහ්ම ලෝකයේ ඉඳලා පවා වැඳුම් පිදුම් ලබන කතාවත. රහතුන්ගේ අරහත් ගුණය දරා ගන්නව කතාවත. තමන්ගේ දල දෙක කපාගෙන යනකල් හොඬවැල ඔසවන්නේ නැතුව ඒ දුක ඉවසාගෙන හිටියා කසාවත දැකලා චද්දන් තහස්ත්‍රි රාජය. කසාවතට ඒසාගරු කළා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ලංකාවේ සිද්ධියක් තියෙනවා. ඒක එකම සිවුර පොරවගෙන ස්වාමීන් වහන්සේලා 500ක්. ඒ සිවුර පොරවගත්ත 500 නම රහත් වෙලා. ස්වාමීනි කවදාකරින්ද මේ කතා පුවත? ඒක තියෙන්නේ අම්පාරේ තියෙනවනේ මිහ අපි මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටපු පර්වතයේ තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ ඒ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ හිටපු මේ පර්වතේ තමයි පස්සේ දැන් අදට ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන. ඉතින් මේ පර්වතේ හිටපු රහතන් වහන්සේ නමකට තමයි මේ වයස කම්ම කෙනෙක් සිවුරු පූජා කළා තියෙන්නේ. ඉතින් ඒ රහතන් වහන්සේ සංඝයා රැස් කරලා කියලා තිනවා මේ වයස කම්මාව ජීවිත කාලෙම හම්බ කරපු දෙයකින් මේ සිවුරු ගినాවේ. පුළුවන් නම් යම්මට පින් රැස් වෙන විදිහට මේ සිවුරු පාවිච්චි කරන්න කියලා. ඉතින් එක තෙරණාස නමක් අරගෙන ඒ සිවුර පරවාගෙන හොඳට හිත එකඟ කරගෙන සක්මන් කරන සක්මනේම අරහත්ත්වයටපත් සක්මනෙන් බැහැලා තව ස්වාමීන් වහන්සේ නමකට දෙනවා මේ සිවුරෙන් කළ යුතුදී මා කරලා ඉවරයි මම පරණ සිවුර පරව ගන්නම් කියලා. ඒ විදිහට සංඝයා පංශ වෙනවා. ඊට පස්සේ ඒ කන්ද මුදුනේ ඒ සිවුර කොඩියක් විදිහට දාලා තියෙනවා. ඉතින් උත්ති රජුරෝ සම්පූර්ණයෙන්ම කන්ද වටේ කොඩි දාලා එකපාරම කන්ද මුදුනේ තියෙන සිවුර දැකලා ස්වාමීනි මා සොඳුරු කොඩි දමා තියෙද්දි මොකද මේ දි รา ගිය චීවරයක් කියලා. රජතුමනි දි รา ගිය චීවරයක් කියන්නේ පා ඔය තමයි පාරහත් දජය. රහතුන් 500ක් බිහි කරපු දජය කියවයි. එහෙමයි සර්. ඒ නිසා මේ චීවරෙත් එක්ක නම් සෙල්ලම් කරන්න හොඳ නැහැ. දැන් ওই සිවුරු තියාගෙන එක එක පහුගිය කාලවල ඔය එක එක අහමුළු වල අන්‍යාගමික සිවුරු තියාගෙන මුළු වල හිටියනේ. එහෙමයි. ඔයගේ කර්ම කොහොම වෙයිද දන්නේ මහත්තයා? එහෙයි ස්වාමීනි. මේ පන්සලෙන් වැටිච්ච සිවුරක් සිවුරු රෙදි කැල්ලක් කුඹුරක තිබිලා ඒක අරගෙන ගිහිල්ලා පෙරේතෙක් වෙලා ඇඳුන් නැතුව ලෝහ පෙරේතෙක් වෙලා ඉපදිච්ච සිද්ධි තියෙන්නේ. සිවුරුත් එක්ක සෙල්ලම්බයි. සිවු ඊළඟට දැන් ඔය පහුගිය දවස්වල බෝම්බ ගහන්න කියලා ඔය සිවුරු අන්‍යාගමික සිවුරු පරවගෙන හොර වැඩවලට ගියේ. මොන්ට සංසාරේ කොහොම කර්ම සකස් වෙයිද? සෙල්ලම් නෑ මහන්තය මේවා. කසාවතත් එක සෙල්ලම් කරන්නේ කොහොමද? ඒ නිසා මේවා දැනගෙන ඉන්න ඕන. දැනගෙන ඉන්න ඕන. ඉතින් ඒ නිසා මේ සාමාන්‍යයෙන් ඔය දැන් පුංචි ළමයි එහෙම ඇවිල්ලා ඔය ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා සිවුරු දැවටෙන අවස්ථා තියෙන. ඉතින් ඒ ළමයිගෙන් ප්‍රකාරී සංසාර පුරුද්දක් වෙන්නේ නැති. නමුත් මේ සිවුරු කියන එක ඒ එච්චරම ගෞරවයෙන් රැක ගන්න ඕන. මෙහෙමවත් වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන්. නමුත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ ළමයින්ට තේරෙන්නේ නැති නිසා. බෑ විශේෂයෙන් වැඩි හිටියයි මේ බණපද ටික ඇහෙන අය. එහෙමයි. සුළු පිරිසක්වත් බිහි වෙලා හිටියොත් කසාවතට ගරු කරන්නේ. එහෙමයි ස්වාමී. සංඝයාට ගරු කරන්නේ. දැන් අද සමහර වෙලාවට හාමුදුරනමකට ගහන්න නැති ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. නේද? මේක ඉස්සර රජවරු දැන් ඔය රජවරු හාමුදුරුවන්ට දඬුවම් දීපු සිද්ධි ගැන තියෙනවා. ඉතින් ඒවා ඊට පස්සේ පිරිහි පිරිහි යනවා. එහෙමයි ස්වාමී. අර සීතාවක රාජසිංහ රජුගේ සංඝයාට ගොඩාක් කිනිරිකම් කළා උණ උලක් ඇරිලානේ. ජීවිතේ නැතුනේ කුණු වෙලා. ඉතින් ඒ වගේ සිද්ධි තියෙනවා මේ සංගරුවන. බුදුරජාන් වහන්සේ අපි කියමුකෝ දුස්සීල නපුරු කරකස කපටි උන්වහන්සේ නමක් ඉන්නවා කියලා. එහෙමයි. ගාන්ධම දෙයක් නැහැ. ගිය හොඳයි ඊට වැඩිය කියලා හිතන්නකෝ. එහේ. එයා ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් කිව්වා. කට වාචාල අවසරයි සර්. පෙරලෙන පෙරලෙන පැත්තට කතා කරන ඊළඟ කාටවත් කතා කරන්න බැරි කොහෙන් හරි වචන වලින් ගහන ඊට පස්සේ හිතෙනවා ගියේ හොඳයි මීට වැඩිය කියලා. ඒ වගේ චරිතවලට බුදුරජාණන් උපමාවක් වදාලා. පින්වත් මහණෙනි දෙපැත්ත කැපෙන කඩුවක් සිවුරකින් ඔතලා කිව්වා. වැරද්ද සිවුරේද කඩුවේද? කඩුවේ. කඩුවේ භයානකම තියෙන සිවුරේ නෙවෙයි. එහෙමයි සම්. දෙපැත්ත කැපෙන කඩුවක් සිවුරකින් ඔතලා කියුවා. ඒ විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ. කසාවතට චීවරයට පැවිද්දට සංගරුවනට අපි සරණ ගිය සංඝයාට කවදාවත් අපෙන් වරදක් වෙත දෙන්න හොඳ නැහැ. මොකද ඔබ යම් දවසක අමාමහ නිවන ලබලා දවස් දෙකක් ජීවත් වෙන්න ඕනේ නම් රහත් වෙලා හරි සිවුර ඕන. කවදා හරි ඔබ එහෙමයි ස්වාමීනි. නේද? එහෙ. ඒ නිසා කසාවතට ගරු කරන්න ඕන. මගේ බුදුරජාණන් වහන්සේ සංසාරේ ඇත් වෙලා ඉඳලා පවා කසාවතට ගරු කළා. එහෙමයි. ඒ නිසා උන්වහන්සේ පැවිදි වෙන දවසේ උන්වහන්සේට සිවුර දුන්නේ බ්‍රහ්මෙක් කියලා. එහෙමයි ස්වාමීනි. ඒක ලෝකේ ධර්මතාවයක්ද ස්වාමීනි? ධර්මතාවයක්ද කියලා එහෙම අපි දන්නේ. එහෙයි. මගේ බුදුරජාණන් වහන්සේට එහෙම වෙලා තියෙනවා. එහෙමයි. ස්වාමීනි අපගේ භාග්‍යතුන් වහන්සේගේ ඒ චීවරය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් දරා ගන්නට යෙදුණා නේද? බුදුරජාණන් වහන්සේ වාගේ පරම පාරිශුද්ධ නිකලෙස් තුන් ලෝකාග්‍ර වූ අසංකී කල්පලක්ෂ ගන්න පිරුම්පුරු බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශ්‍රී දේහේ පොරවා වැඩ සිටි චීවර ධාතු මහා කස්සපයන් වහන්සේ පොරවා ගත්තා කියන්නේ මහා කස්සප මහ රහතන් වහන්සේ කොච්චර පාරිශුද්ධයිද? එහෙමයි. කොච්චර ගුණ කඳක්ද? එහෙයි. කොච්චර ගුණ කඳක්ද? එහෙමයි. ඒ නිසා මහා කශ්‍යප මහ රහතන් වහන්සේ වගේ උත්මයෝනේ මේ සංගරුවන හිටි මේ ලෝකේ යම්තා රහතන් වහන්සේලා වේදී රහතන් වහන්සේලාගේ වස්ත්‍රේ මේ චීවරේ නිසා තමයි සිවුරට කියන්නේ අරහත් දජේ කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ නිකන් සෙල්ලම් කරන්න හොඳ නෑ. ගෞරවයෙන් මේවා කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. අපි ඊළඟ කාරණාවත් අපි මේ තියෙන වේලාව අනුව අපි කතා කරගමු අපිට දහම් කරුණු ගොඩක් විස්තර කරනවා නම් මහත්තයා එහෙමයි ස්වාමී. මේ බුද්ධ ශාසනය කියන්නේ මැණික් ආකරයන්නේ. මේක ඉවරයක් නැහැ. හාරන් හාරන් එනවා. අනේ ස්වාමීන් අර චීවර ධාතුන් වහන්සේ ගැන ඔබ වහන්සේ අපට කරුණාවෙන් මතක් කළා දාලා මේ කැලණිය මේ නුදුරේ අපගේ වාග්යතුන් වහන්සේගේ ජලසාතිකාව ඔය ජලසාතිකා ධාතුන් වහන්සේ එහෙමයි ස්වාමී. වැඩි ඉන්නවනේ. ඉතින් මිනිස්සු ගානක්වත් නෑනේ. මිනිස්සු යන්නේ නැහැ, දන්නේ නැහැ. මොනවා කරන්නද මහත්තයා? ඊට පස්සේ තියෙනවා ස්වාමිනී නාගසේනියන් වහන්සේ රහතන් වහන්සේට සිහිමුලාවක් තිබේද? ඒ කියන්නේ අමතක වෙනේවා සිහිමුලා වෙනේවා. එහෙමයි. මහරජාණන් රහතන් වහන්සේලා සිහිමුලා වීම කියන එක දුරු කරපු අය. ස්වාමිනී රහතන් වහන්සේලා ඇවත් වලටපත් වෙනවද? ඇවත් කියලා කියන්නේ සිල් කැඩෙනවා. එහෙමයි. මේ දැන් සීලයක් කැඩුනාට පස්සේ දුස්සීල වෙනවනේ. දැන් ඇවත් කියන එකේදී තියෙන සීලයක් කැඩුනාට පස්සේ ඒක තවත් කෙනෙකුට කියලා පිරිසිදු වෙන්න පුළුවන්. ඒක සංඝයා අතර තියෙන ඒකට ආපත්‍යයකට පත් වුණා කියලා කියන්නේ. ඉතින් ඒක සංඝයා තුළ තියෙන ව්‍යවහාරික වචනයක් සාස්ත්‍රුණාංශ වදාළා. ඊට පස්සේ කියනවා ස්වාමීන් රහතන් වහන්සේලාට ඇවැත් සිද්ධ වෙනවද? සිල්පද වලට හානි සිද්ධ වෙනවද? ඒ සිද්ධ වෙනවා කියලා. ඉතින් ස්වාමීන් එහෙම කොහොමද වෙන්නේ? රහතන් වහන්සේලා මොන මොන ඒවාද? කිව රජතුමනි කුටි සෙනසුම් පනවන්ට යමදී කුටි හදනකොට කුටි සම්බන්ධයෙන් කටයුතු කරනකොට සිල්පද තියෙනවා. ඒව කැඩෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පණිවිඩ පණක් ගෙන යාමේදී දැන් ඔබගේ අදහසක් තව කෙනෙකුට ගෙන යාමේදී ඒ වගේම තව කෙනෙක්ගේ අදහසක් තව කෙනෙකුට කියීමේදී අපිට සිල්පද තියෙනවා. එහෙමයි. අන්නේ අදහස් එහෙම ගෙන යාමේදී සිල්පදට හානි වෙන්න පුළුවන් රහතන් වහන්සේගේ. ඊට පස්සේ තියෙනවා මේ වළඳා අවසන් කළ ඊළඟට තියෙනවා විකාලේ කාල යන සංඥාවෙන්. ඒ කියන්නේ රහතන් වහන්සේට සාමාන්‍යයෙන් දැන් මේ මේ උදේවරුේ කියලා හිතාගෙන ඉර හැරුණාට පස්සේ වැළඳේ මේ වැළඳෙන ආහතයක් වෙන්න පුළුවන්. හේතුව හිතලා නෙමෙයි කරන්නේ. හිතනවා දැන් උදේවරුව කියලා හිතන්නේ. එහෙම සිල්පතයකට හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පවාරණය කළා. දැන් සමන් දානේ වළඳලා ආපහු වළඳන්නේ නැහැ කියලා මෙතනින් අවසන් කියලා පවාරණය කළාට පස්සේ ආයෙ පස්සේ ආයෙ වළඳන්නේ නැහැ. එහෙමයි. එතකොට Taman දන්නේ නැතුව එහෙම පවාරණය කරලා මේ ආපහු ආහාර ගැනීම ඒ කියන්නේ පවාරණයෙන් පස්සේ ගන්න පුළුවන් ආහාර වර්ග ටිකක් තියෙනවා. පවාරණ ශික්ෂාපදේ කියලා තියෙනවා. ඒක දැන් විස්තර කරන්න වෙලාවක් නෙමෙයි මෙතන. ඉතින් ඒකෙන් ආපත්‍ය සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ආන ওই විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් කියනවා රජිත ස්වාමීනි නාගසේනයන් වහන්සේ උපසම්පදා කෙනෙක් ඇවැත් වලටපත් වෙනවා නම් ඇවැත් වලටපත් වෙන්නේ කාරණා දෙකකින් අපි අහලා තියෙන විදිහට. ඒ තමයි එක්කෝ ශික්ෂාපදයක් ගැන ගෞරවේ නැහැ. අනිත් එක තමයි ශික්ෂාපද ගැන ආපත්‍ති ගැන අවබෝධයක් නැහැ. එතකොට දැන් රහතන් වහන්සේට ওই ක්‍රම දෙකෙන් ඇවැත් සිද්ධ වෙන්නේ ශික්ෂාපද ගැන ගෞරවයක් නැතුවද සිල්පද ගැන දන්නේ නැතුවද? දැන් ඔබ වහන්සේ ඔබ විස්තර කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා නෑ මහරජතුමනි සිල්පද වලට ගෞරවය නැතිවීම නිසා නම් රහතන් වහන්සේලාගෙන් ආපත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ එනවා එහෙනම් අහනවා රහතන් වහන්සේලා තේනම් සිල්පද වලට හානි වෙන්නේ සිහි මුලා වෙලාද? ඊට පස්සේ කියනවා මහරජාණන් මහරජාණෙනි සිහිමුලාවක් කියන එකක් මේ රහතන් වහන්සේලාට නැහැ. එහෙනම් ස්වාමීනි ඕක පහදලා දෙන්න තේරෙන විදිහට. කියනවා මහරජාණෙනි අකුසල් වර්ග දෙකක් තියෙනවා. එහෙනම් ලෝකේ වරදක් ලෙස අවිවාදයෙන් පිළිගත් දේ වැරදි තියෙනවා. ඊළඟට අනිත් එක පනෝපූ දේවල් ලෝකේ වරදක් විදිහට පිළිපදින්නේ නැහැ නමුත් ඇවතක්. දැන් උදාහරණයක් ගත්තොත් කියනවා රජතුමනි දස අකුසල කර්මපතයෝ සත්තු මැරීම, හොරකම් කිරීම, ඒ වගේ දේවල් දස අකුසල් තියෙනවනේ කේසු මුසාව, කේලම, පරස වචනේ, හිස් වචනේ, ඊළඟට අවිද්‍යාව, විෂම ඊළඟට මේ දැඩි ලෝභය, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය, පැවිද්දා වුණත්, ගිහි වුණත් කාටත් අකුසල්. ඊට පස්සේ කියනවා රජතුමනි ඒ වාගේ දස අකුසල් සහිත මේ ඒ අකුසල් දේවල් කියනවනේ ඒවා කිසි දෙයක් කවදාවත් රහතන් වහන්සේලා කින්නම් ඒවට නම් සිල්පද වලට හානියක් වෙන්නේම නැහැ කිව්වා. එහෙමයි. අභව්‍යයි. හැබැයි මහරජාණනි හිරු අවරට ගිය පසු විකාලේ ආහාර අනුභවය ලෝකේ වරදක් කියලා පිළිගන්නේ. දැන් 12න් පස්සේ ආහාර ගන්න එක මේ ගිහි මිනිසුන්ට වැරද්දක් සිල්පදයක් කැඩිච්ච එක නෙවෙයිනේ. ඒක තියෙන්නේ ධර්ම විනය තුල. ධර්ම විනය තුල වැරදි ගිහියට හරි. එතකොට රහතන් වහන්සේ නමකට හවස් උදේ වරුව කියලා 12න් පස්ස මධ්‍යහනෙන් පස්සේ රහතන් අපිට වැහි බර දවසක්. වැස්ස වහින දවසක්. මහා ඝන වනාන්තරයක් ඇතුළට ගිය වෙලාව. එතකොට කාලේ හොයාගන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒකකොට සමහර වෙලාවට උදේ විකාලේ කියලා හිතාගෙන විකාලේ වළඳන්න පුළුවන්. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ රහත් වුණාට පස්සේ හැන්දෑවට කනවා කියලා. එහෙමයි. මේ කියන්නේ මේ විකාලේ කාල සංඥාව. වෙලා හොයාගන්න බැරි එකක් නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා නාන ඊට පස්සේ නාන්ට ගොස් ජල ක්‍රීඩා කිරීම මිනිසුන්ට වැරද්දක් නෙවෙයි සංඝයාට වැරද්දක්. ඊට පස්සේ දැන් ආයම් දෙයක් පිළිගන්නේ නැතුව අතට පිළිගන්වන්නේ නැතුව වළඳන්නේ සංගය උපසම්පදා සංගය. එහෙමයි. ගිහි මිනිසුන්ට ඒක වැරද්දක් නෙවෙයිනේ. ඒතකොට ධර්ම විනය තුල ඒක වැරද්දක්. ඒ ඒවා අන්න රහතන් වහන්සේලා අතින් එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඒවා වැරදියි පනවන ලද්ද දේවල් සමාජයේ වැරදි කියලා කියන්නේ ධර්ම විනය තුල වැරදි. මහරජාණෙනි කීනාසව රහත් භික්ෂුව ලෝකේ අවිවාදයෙන් පිළිගත් දස අකුසල කර්මයන් කරන්ට අභව්‍යයි. කවදාවත් ඒ දෙන්නේ නැහැ. යමක් වරදක් වශයෙන් පනවන ලද්දේද ඒ නොදැන ඇවත් සිදුවේ. අර සමාජයේ සම්මත දේවල් තියෙනවනේ. ඒ වගේ දේවල් වලින් නොදැනගෙන ආපත්‍යක් වෙන්න පුළුවන්. මහරජාණෙනි ඇතන් රහතන් වහන්සේ නමකට සියල්ල දැනගැනීම යනු අවශ්‍ය අවිශේෂ දෙයකයි. දැන් ඔබටම හිතෙන්න ඇති ඇයි එහෙනම් කාලේ විකාල සංඥාව විකාලේ කාල සංඥාව ආව රහතන් වහන්සේලාට ඇයි වෙලා හොයා ගන්න බැයිද කියලා. රහතන් වහන්සේලා ඇතැම් රහතන් වහන්සේලාට ඔක්කොම තේරෙනවා කියලා එකක් නැහැ කිව්වා. ඒක තේරුම් ගන්න කියනවා. රාජතුමනි රහතන් වහන්සේලාට ඇතැම් රහතන් වහන්සේලාට තමන් කලින් නොදත් ස්ත්‍රී පුරුෂයන්ගේ නංගොත් දැන ගැනීමක් නැත්තේ. කලින් දැකලා නැත්නම් තමන් රහත් වෙලා හිටියත් එයාලගේ නම ගම ඉන්න තැන දන්නේ නැහැ. ඊළඟට කලින් නොගිය පාරතොට රහතන් වහන්සේලා දන්නේ නැහැ කිව්වා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ නමුත් මහරජාණන් රහතන් වහන්සේ හුදෙක් තමාගේ නිකලෙස් බව ගැන නම් දන්නවා. Taman රහත් මේ රහත් වෙලා හිතේ රාග දේශ මොහ ඇති වෙන්නේ නැහැ කියන එක දන්නවා. එහෙමයි. තේරුණා නේද? ලංකාවේ මැප් එක රහතන් වහන්සේලාගේ හිතේ නැහැ. එහෙයි. උන්වහන්සේලා ඉන්න කෙනකින් පාර අහගෙන යනවා. ඊට පස්සේ තියෙනවා සද්ධා විඤ්ඤාලාවි රහතන් වහන්සේ තම අභිඤ්ඤා විශේෂයට අයත් කරුණ දන්නාසේක. සද්ධා විඤ්ඤාලාවි රහතන් වහන්සේලා තමන්ගේ ඥානවලට අදාළ දේවල් දන්නවා. ඔක්කොම දන්නේ. මහරජාණනි ਸਰුවඥ වූ අපගේ තථාගතයන් වහන්සේ පමණක්ම දත යුතු සියල්ල දන්නාසේක. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ තමයි සියල්ලම දන්න කෙනා. රහතන් වහන්සේලා තම තමන්ගේ ඒ නිකලෙස් භාවය සහ අරහත්ත්වයට පත්වන ඒ ස්වභාවය ඒ අරහත් භූමියේ තියෙන දේවල් තමයි දන්නේ. ඉතින් ස්වාමීනි සාදු සාදු මම ඒවා පිළිගන්නවා කියලා ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය සාදුකාර දීලා රජුරෝ පිළිගත්තා. ඇත්තටම මහත්තයා රහතන් වහන්සේලා ගැන ධර්මයෙන් බහ බුදුරජාන් වහන්සේ වදාළ දේවල් අපිට දේශනා කරද්දී හොඳම දේ තියෙන්නේ ශ්‍රද්ධාවෙන් සාදු කියලා පිළිගන්න එක. මොකද ඒක සාමාන්‍යයෙන් අපිටවත් ගිහි ඔබටවත් විශේෂයක් නෙවෙයි අරහත්ත්වයේ කියන එක. එහෙමයි ස්වාමී. මේ කෙලෙස් බව කියන එක. ඇයි ලෝක සත්‍යය හැමදේම තේරුම් ගන්නේ කෙලෙස් සහිතවනේ. අපි ඉන්නේ ඒ රේඛාවේ මෙහා පැත්තේ. ඔව් රේඛාවේ මෙහා පැත්තේනේ. ඒකට මේ කෙලෙස් ලෝකේ ඉන්න මිනිස්සේ මේ කෙලෙස් බවක ස්වභාවයක් කොහොමද දන්නේ මහත්තයා? තේරුණා නේද? ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා ගැන වාද විවාද තර්ක විතර්ක මේ ගිහි මිනිස්සු ඇති කරගෙන මෙහෙමයි මෙහෙමයි කියන ඒවා එහෙම කරන්න බෑ. ධර්මයෙන් කරු දැන් අපි උනත් දැන් සාමාන්‍යයෙන් හොර රහතෙක් හිටියොත් එහෙම ඕක දෝෂයක් තියෙනවා ධර්මයේ තියෙන්නේ මෙහෙමයි විනී තියෙන්නේ මෙහෙමයි ඒ මෙහෙමයි කියලා දහම් කරුණු කියනවනේ. එහෙමයි ස්වාමී. ඒ ධර්මයෙන් තමයි රහතන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා යම් හැඟීමක්වත් වෙන්නේ. එහෙමයි. වෙන නම් විකල්පයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි. ඉතින් බලන්න මේ ධර්මයේ ඔබට ඇහෙන නිසා රාහතන් වහන්සේලාගේ විස්තර පවා අහගන්න ලැබෙන හැටි. අවසරයි ස්වාමීන් වහන්සේට උතුම් පුණ්‍ය අනුමෝදනා වේවා. අද දවසේ අපේ වේලාව නිමා වුණා.